වන්දනීය පූජනීය ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ තථාගත ශ්‍රී සද්ධර්මයේ තරම් සංසාර ගමනේදී අපේ ජීවිත නිවැරදි කරගන්න අපේ අඩුපාඩු සකස් කරගන්න කාටවත් වචනයක් කාටවත් දොසක් කියන්න බැරි විදිහේ උතුම් ජීවිතයක් සකස් කරගන්නට අපිට තවත් යම් ධර්මයක් සසර ජීවිතයේදී හම් වෙනවා නම් ඒත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක්ම දේශනා කරන මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයමයි. එතකොට සසර ජීවිතයක් තුළදී ජීවිතයේ කඩපාඩු ඉවත් කරගෙන ඉතාම නිවැරදි වෙන්න පුළුවන් කාගෙන්වත් වචනයක් අහන්න වෙන්නේ නැති උතුම් ජීවිතයක් සකස් කරගන්න ලැබුණ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඊටමත් නිවැරදි කෙනෙක් විදියට මේ ජීවිතය ගත කරන්නට අපි කවුරුත් උත්සාහ අරගෙන කටවලා කටයුතු කරන්න ඕන. ඒ සඳහා අපට මඟ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයමයි. ධර්ම ශ්‍රවණය කියන කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙන්නේ අන්න එතනදී. ජීවිතයක් නිවැරදි කරගන්නේ කොහොමද? ජීවිතයේ කඩපාඩු සකස් කරගන්නේ කොහොමද? කිසියම් කෙනෙක්ගෙන්වත් චෝදනාවක් ලැබෙන්නේ නැති විදිහේ උතුම් ජීවිතය සකස් කරගන්නේ කොහොමද කියලා අපට දැන කියා ගන්න ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණය තුලින්මයි. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ තමන්ගේ ජීවිතය තාම නිවැරදි කරගන්නට හේතු වෙන ධර්ම පරයයක් දේශනා කරන්න. මග්ගානට්ඨාංගිකෝ සෙට්ටෝ සච්ඡානං චතුරෝ පදා විරාගෝ සෙට්ටෝ ධම්මානං දීපදානං ච චක්කුමා මේක සතාගතයන් වහන්සේගේ බුද්ධ වචනයක් බුදුරජාණන් වහන්සේ පින්නදී දේශනා කරන මේ ලෝකයේ තියෙන විවිධ මාර්ගයන් ජීවිත ජය ගන්නට සසර ගමන ජය ගන්නට භාවිතා කරන විවිධ මාර්ග තියෙනවා මේ මනුෂ්‍ය ජීවිතයක් තුළ මේ ලෝකයේ තුළ කටයුතු කරද්දී විවිධය විවිධ පැතිකඩවලින් ජීවිතේ ජය ගන්න උත්සාහ කරනවා. ඒවට යම් යම් මාර්ග භාවිතා කරනවා. පිළිවෙත් භාවිතා කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මග්ඝා නට්ඨංගිකෝ සෙට්ටෝ. මේ සියලුම සතර ජීවිතයේ හැම වෙන මාර්ගයන් අතර ජයග්‍රහණයන් කරා යන මාර්ගයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ තුල තියෙනවා සත්‍යයන්. විවිධ සත්‍ය ස්වභාවයන් තියෙනවා. මේ විවිධ සත්‍ය ස්වභාවයන් අතරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතරාකාර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ තරම් උතුම් සත්‍යක් මේ ලෝකේ නෑ සියලුම සත්‍යයන් අභිභවාගිය ශ්‍රේෂ්ඨතම සත්‍ය වන්නේ චතුරාර්ය සත්‍යයයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයන් අතරින් ධර්මතාවයන් අතරින් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වෙන්නේ විරාගය. හතරවෙනි කාරණාව දේශනා කරනවා දෙපා ඇති සත්‍යයන් අතරේ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේක උතුම් වෙනසේක. අද අපේ ජයමක ධර්මදේශනා මාලාවේ මූලික කාරණා හතරක අපි එකින් එක අරගෙන බලමු අපේ ජීවිතයටත් ගලප ගනිමින් කොහොමද බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන ජීවිතය නිවැරදි කරගන්නේ කියලා. පළවෙනි කාරණාව පින්නත් අපි අරගෙන බලමු මග්ඝානට්ඨංගිකෝ සෙත්තෝ කියන විදිහට මාර්ගයන් අතුරින් ආරෂ්ඨාංග මාර්ගයේ ශ්‍රේෂ්ඨයි කියන්නේ ඇයි කියලා. අපි හේතු විමසන්න ඕනේ. ඇයි මෙහෙම දෙයක් කියන්නේ බුදු පියාණන් වහන්සේ මාර්ගයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨයි කියලා. පින්වත්නි අපේ තථාගතයන් වහන්සේව පෙර ආත්ම භාවයක මකාදේව කියලා රජ කෙනෙක් වෙලා වාසය කළා. මේ මකාදේව කියන්නේ රජ පෙළපතක්, පරම්පරාවක්, රජ පරම්පරාවක්. අපේ තථාගතයන් වහන්සේ එක ඒ ඒ බෝධිසත්වාත්ම භාවයේ ඒ රජ පෙළපතේ එක රජ කෙනෙක් විදිහට කටයුතු කරද්දී මේ මකාදේව රජතුමා තමන්ගේ කරන වෑයමියට කියනවා. කරන වෑයමියට සිහිපත් කරනවා යම්කිසි දවසක තමන් වහන්සේගේ හිස කෙස් ගහක් ඉදිරිය තියලා දැක්කොත් යම් කිසි විදිහකින් කෙස් ගහක් නැත්නම් නරකසක් මිනිසුන්ගේ හිසේ ඇති වෙන හිසේ තියෙන මේ කෙස් ගසක් මේ රජතුමාගේ ඉදිරිය තියෙනව දැක්කොත් ඒක තමයි දන්වන්න කියලා. ඉතින් මෙහෙම කාලයාගේ වැවෙන් අවුරුදු 1000 ගණන් ආශි තිබ්බ කාලයක් මේ කාලේ. ඉතින් මහාදේව රජතුමා දවසක් තමන්ගේ හිස කෙස් කපා ගන්න අවස්ථාවේදී කරන වෑමියා දකිනවා රජතුමාගේ කෙස් ගහක් ඉඳලා තියෙනවා. රජතුමාට සිහිපත් කරනවා සාමීනී දේවයන් වහන්සේ ඔබ වහන්සේ සිහිපත් කළා වගේ ඔබ වහන්සේගේ කෙස් ගහක් මෙන්න නරකෙසක් ඉදිලා. මකාදේව රජතුමා මොකද කරන්නේ? එතුමාගේ අත දිව් කරනවා. එතකොට ඒ ගහ උගුලවල ගලවලා රජතුමාගේ අතට කර්ණවැමිය ලබා දෙනවා. රජතුමා මේක දිහා බලාගෙන කල්පනා කරනවා. රජතුමා කල්පනා කරනවා මගේ ජීවිතයේහි මරණයටම සමීපයි. මේ හිසකෙස් ගහක් ඉදීම කියන්නේ මට මරණය සිදු වෙන බවට නිමිත්තක්. මම ජරාවට පත්වන ස්වභාවයට දැන් පත් වෙලා තියෙන්නේ. මම මගේ ඊළඟ ජීවිතේට උසස් යහපතක් තාම කරගෙන නැහැ. මෙතුමා ඒ හිසකේ ස්කප්පුවට පස්සේ කල්පනා කරනවා දැන් මොකද කරන්නේ කියලා. අන්තිමට මෙතුම කල්පනා කරනවා ගිහි ජීවිත අතහරින්න ඕන කියලා. දැන් අවුරුදු ගාණක් තමන්ගේ රාජපෞලට තමන්ගේ රාජකීය પરම්පරාවට සහ රටවැසියන්ට විශාල යහපතක් කරපු රජතුමා දැන් කල්පනා කරනවා දැන් මේ ලෝකෙටම යහපත කළා දැන් මම මට යහපතක් කරගන්න ඕනේ. දැන් අපේ සමාජයේ ඉන්න ගොඩක් දෙමව්පියන්ට අමතක වෙන කාරණාවක් මේ බෝධිසත්වයන් වහන්සේ කල්පනා වුණේ. මම ලෝකයාට යහපත කළා මෙච්චර කාලයක්ම දැන් මම මට යහපත කරගන්න ඕනේ කියලා. මෙතුම සිහිපත් කරනවා තමන්ගේ ප්‍රධාන වැඩිමහල් රුවනට සිහිපත් කරනවා කුමාරයාට සිහිපත් කරනවා දැන් මම ගිහිගේ අතහැරලා යන්න කාලය හරියි. මගේ හිස කිස් ගහක් ඉදිලා. ඔබ හොඳට මතක තියාගන්න ඕන. යම් කිසි දවසක පුතුණුවනි ඔබේ කිස් ගහක් ඉදුණොත් අන්න එදාට ඔබ මංගත්තමේ තීරණය ගන්න ඕන. ඔබ මෙලොව පරලොව දෙලොවම යහපත කරගන්න කෙනෙක් බරපත් වෙන්න ඕන කියලා රජකම පුත්‍රවරණට බාර දීලා වනගත වෙනවා. වනගත වෙලා ධ්‍යාන භාවනා කරනවා. ධ්‍යාන භාවනා කරලා ධ්‍යානවල ඉහළම තලයන්ට ගිහිල්ලා මරණින් මතු බ්‍රහ්ම කායක දෙවි කෙනෙක් කියලා උප්පත්තිය ලබනවා. බ්‍රහ්ම ලෝකයක. ඊට පස්සේ ඊට පස්සේ පුතා රජකම් කරනවා. පුතාගේ කාලය ගෑවෙමින් මොකද සිද්ධ වුනේ? පින්නති නරකෙසක් එහෙම නැත්නම් හිසකෙස ගහක් අර වගේම කරණවැයන්ගේ අතර දුන්නා. පුතා මොකද කළේ? පුතා ඊට පස්සේ අර පිය මහරජතුමා වගේම ගිහි ජීවිතය අතහැරලා වනගත වුණා. ඒ පුතාගේ පුතාටත් හැබැයි යන්න කලින් සිහිපත් කරලා ගියා. පුතුණුවනි මේක මගේ පියතුමා විසින් ආරම්භ කරපු කල්යාණ වැටක් කියනවා. මොකද්ද මේ කල්යාණ වැට කියන්නේ? කල්යාණ කියන්නේ රත්තරන් වටින කියන අර්ථය. මේ ඊටාම වටින කල්යාණ ධර්මයක් වුණු කාරණාවක් තියෙනවා මොකද්ද ඒ? හිසෙහි නරකෙසක් නැත්තම් කෙස් ගහක් ඉදෙනකොටම තමන්ගේ ජීවිතේටත් උපරිම සාධාරණයක් සිදු කරගන්න ගිහි ජීවිත අතහරින්න ඕන. අබිනිෂ්ක්‍රමණය කරන්න ඕන. ඒක පියමහ රජතුමා සිද්ධ කරලා ඒක මට පැවරුවා. ඊට පස්සේ මම මේ කල්යාණ වැඩ දැම්මේ පවත්ගෙන යනවා. දැන් මං ගිහි ජීවිතේ අතහරින සෝදානම. ඔබත් ඔබේ හිත කිසියම් කිසි දවසක ඉපදුනොත් ඔබත් මේ කල්යාණ වැටේම පුරුකක් වෙන්න ඕන. හැබැයි ඔබ යන දවසට ඔබේ පුතුණුවන්ට මේ කල්යාණ වැට පිළිබඳව සිහිපත් කරලම වැඩකට වෙන්න කියනවා. මේ විදිහට පින්නත් රාජ පරම්පරා සිය ගානක් මොකදුනේ රජතුමාගෙන් රජතුමාට ඒ රජතුමාගේ දරුවෝ විදියට එකිනෙකාට ආපස්සට පරම්පරා මොකදුනේ හිසකෙස් ඉදෙනකොට වනගත වෙනවා. හැබැයි ඒක පුතෙක් හිටියා. ඒ පුතා මොකද කළේ? අර වගේම කරණවැයමියා හිසකෙස් හතර දුන්නා. එයා ගිහි ජීවිතේ අතහැරියේ නෑ. ඒ රජ සැපවලට තියෙන තෘෂ්ණාව නිසා. බුදුරජාණන් වහන්සේ මකාදේව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ පුතා කියනවා ඒ කල්යාණ වැට කඩලා බිඳලා දාපු අසත්පුරුෂයා. ඒ පුතා තමයි කල්යාණ වැට නැත්තම් යහපත් අර පුරුකෙන් පුරුක පුරුකෙන් පුරුක ඉදිරියට ගියපු ඒ කල්යාණ වැට එක පුරුකකින් කඩලා දාපු අසත්පුරුෂ පුතා යා කියනවා. පින්වත් මහණෙනි ඔබත් එහෙම කල්යාණ වැට කඩලා දාන අවසන් පුරුෂය වෙන්න එපා කියනවා. දැන් අර මකාදය රජ පෙළපතේ එක්කෙනෙක් අර කල්යාණ වැට කැඩුවා වගේ අපටත් දේශනා කරනවා පිනත් මහණෙනි ඔබලා මේ ශාසනය තුල කල්යාණ වැටේ අවසන් පුරුක නැත්තම් අවසන් පුරුෂය වෙන්න එපා කියලා. ඒ මොකද්ද? තථාගතයන් වහන්සේ අපට දේශනා කළ කල්යාණ වැට මොකද්ද පින්වත්නි? කල්පනා කරලා බලන්න රත්තරන් වැටක් පුරුකෙන් පුරුක එකිනෙකට සම්බන්ධ වෙවි යන බුදුරජාණන් වහන්සේගේ ඉඳලා සාරිපුත මහා මොග්ගල්ලාණන් වහන්සේලාට උන්වහන්සේලාගේ උන්වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවලට උන්වහන්සේලාගේ උන්වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවලට එන වටින කල්යන රටක් තියෙනවා. අංග 8කින් සමන්විත ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි බුදු පියාණන් වහන්සේ මකාදේව සූත්‍රයේදී කල්යාණ වැට කියලා සිහිපත් කරන්නේ. යම් කිසි කෙනෙක් මෙන්න මේ කල්යාණ වැටුණ ආරෂ්ඨායක මාර්ගය තුල හික්මෙන් උත්සාහ කරන්නේ නැත්නම් ඒ කල්යාණ වැට තුල හික්මිලා අවබෝධයකටපත් වෙන්නේ නැත්නම් එයා මේ ශාසනයේ අවසම් පුරුෂය කියනවා. අර මකාදේව පරම්පරාවේ අර එක දිගට අරගෙන ආපු උතුම් ප්‍රතිපත්තිය කඩපු අවසම් පුරුෂයෙක් ඉන්නේ. අන්න ඒ වගේ කියනවා. එතකොට පින්නත් අපිත් බලන්න ඕන අපේ ජීවිතේ. මේ තථාගතයන් වහන්සේගෙන් බුදුත් මුවින් දේශනා කළ තුන මග්ගහ නට්ඨංගිකෝ සෙට්ටෝ මේ ලෝකයේ ජය ලබන ජයග්‍රාහී තත්ත්වයන්ට පත්වන මාර්ගයන් අතර ශ්‍රේෂ්ඨම ජය මඟ තමයි ආරෂ්ඨායක මාර්ගය. එතකොට අන්නේ උතුම් ආරෂ්ඨායක මාර්ගය තුල Taman හික්මෙන්නේ නැත්නම් Tamanne ආරෂ්ඨායක මාර්ගය තුල හික්මලා අවබෝධ කරපත් වෙන්නේ නැත්නම් Taman මේ කල්යාණ වැටේ අවසන් අන්තිම පුරුෂයා වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් මේ ආරෂ්ඨාංග මාර්ගය තුල එක දිගට එක දිගට හික්මෙමින් මේ අංග තමන්ගේ ජීවිතයට එකතු කරගනිමින් ජීවිතේ නිවැරදි කරගන්න අඩුපාඩු සකස් කරගන්න උත්සාහ කරනවා නම් අවබෝධයකට පත් වෙනවා නම් එයා මොකද්ද කරන්නේ හරියට අතට ආපු නරකෙස දිහා බලලා ඒ ගිහි ජීවිතය අතහැරලා වනගත වෙච්ච සත්පුරුෂයා වගේ තවත් පිරිසකට මේක දායාද කරලා ආදර්ශයෙන්ම දායාද කරලා මේ යන සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නත් අපේ ජීවිතවල බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශ්‍රේෂ්ඨ මාර්ගයේ තුල මම හික්මන කෙනෙක්ද කියලා කල්පනා කරන්න ඕන. මේ මාර්ගයේ තුල හික්මෙන්නේ නැතුව වෙන මොන මාර්ගයක ගියත් සැනසෙල්ල කියන එක ලැබෙන්නේ නැහැ. කූඩැල්ල කියන සතා ශරීරය ඇසුරු කරගෙන ලේවරා බොන්න මොහොතකට කලින් ශරීරයට යම්කිසි රසායන වර්ගයක් මුදා හරිනවා. ඒ රසායන වර්ගය මුදා හැරියට පස්සේ නිර්වින්දනයකටපත් වෙනවා. අපිට ඒ හරිය දැනෙන්න තියෙන තත්යකටපත් වෙනවා. ඒ යත්‍ය අර සතා මොකද කරගන්නේ? ලේ ටික ඇදලා ගන්නවා. හැබැයි මේ නිර්වින්දන தත්ත්වය හැමතිස්සෙම තියෙන්නේ නැහැ. ටික වෙලාවකට දැනෙන්න පටන් ගන්නවා. ඒකට කසන්න පටන් ගන්නවා. ඒ කූඩැල්ලන්ට ගොදුරු වෙච්ච පිරිතුන් දන්නවා එම කූඩැල්ලන් කෑම තුල ඇතිවෙන තුවාල සති ගණන් මාස ගණන් කස කස නැවත නැවත නැවත නැවත හට ගන්නවා. ඒක සිද්ධ වුණේ මුලින්ම ඇතිවන නිර්වින්දන තත්ත්වයක් නිසා. මුලින්ම අර කූඩැල්ලා තමන්ගේ රසායන ද්‍රව්‍යයක් එළියට බැහැර කරාට පස්සේ ඒ ඇතිවෙච්ච නිර්වින්දන තත්ත්වයක් එක්ක මේ මොහොත නොදැනී වගේ ගියා. ඊට පස්සේ මොකද වුනේ? ආදීනවේ පටන් ගත්තා. කසන කේන්දර ආදීන පටන් ගත්තා. ඊළඟට වටීනම ශරීරයේ දෙන දේවල් ටික ඇදලා ගත්තා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන උතුම් ජයග්‍රාහී මාර්ගයේ තුල ගමන් ගන්න නැතුව සැපය හොයාගෙන සමහර අය මොකද කරන්නේ ලාමක මාර්ගයන් ඔස්සේ දුවනවා සැපය හොයාගෙන. හැබැයි මේ මාර්ගයන් තුල යද්දි සැපයක් නැති වෙනවා තමයි. හැබැයි ඒක හරියට අර කූඩැල්ලා එක මොහොතක අර නිර්වින්දනය කරලා අර ලේට පුරා බොනෝ වගේ අපට මොහොතක ඇති වෙන සැපයක් තමයි හැබැයි ඒ මොහොතෙන් පස්සේ අපට මහා ආදීනවයක් අත්දකින්න වෙනවා මේ ලෝකේ කෝටි ගණන් සත් සංසාරගත සත්‍යයක් දකින්නේ අන්න ඒ ආදීනවය මොහොතක අර නිර්වින්දනයටපත් වුණා වගේ මේ ලෝකයේ යම් යම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හමුවේ තමන්ට මේ මුළු ලෝකෙම දැනෙන්නේ නැති මට්ටමකට ඇවිල්ලා ඒ රූපයට, ඒ ශබ්දයට, ඒ ගන්ධයට, රසයට, ස්පර්ශයට, ආදරයට මත් වෙනවා. කූඩැල්ල ගහන අවස්ථාව වගේ මත් වෙලා යනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ අර නිර්වින්දන තත්ත්වයට ඇතුණාට පස්සේ නැවත කැසීම් හට ගන්නවා වගේ කාලයක් ඒ දුක තියෙනවා වගේ ඒක මොහොතක මත් වුණාට මේවට ඊට පස්සේ මොකද වෙන්නේ ඒවා මුල් කරගෙන ඒ මත් වීමෙන් පසුව ඒ ජීවිතේ වරින් වර වරින් වර වරින් වර ශෝක පරිදේව දුක් දෝමනස මාස ගණන් සති ගණන් අවුරුදු ගණන් ජීවිතය අත්දකින්න වෙනවා අද සමහර අය මිදෙන දුක් වලට හේතුව අවුරුදු ගානකට කලින් එක මොහොතක මත් වීම අද සමහර අය විඳින දුක් වලට හේතුව මේත දින ගානකට කලින් සති ගානකට කලින් එක මොහොතක මේ සැප ලැබේ කියලා වැරදි මාර්ගවල ගිහිල්ලා එක මොහොතක සිදු කරගත්ත මත්වීමක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි ඔය හැම සැප ලැබෙනවා කියලා අපි මේ දුවන හැම මගකින්ම ඉවත් වෙලා ආරෂ්ඨාංග මාර්ගයට එන්න ඕනේ. තථාගතයන් වහන්සේ පස්වක මහණුන් වහන්සේට දේශනා කළේ ඒකයි. කාම සුකල්ලිකාණු යෝග්‍ය හීනයි. ඒක පහත් දෙයක්. ඒක ග්‍රාම්‍යයි. ඒක පෘථග්ජනය විසින් ඇසුරු කරන එකක්. ආර්යයන් වහන්සේලා විසින් ඇසුරු නොකරන එකක්. ඒ විදිහට මේ කාමසුකල්ලිකාණු යෝගය කියන එක අර කූඩැල්ලා එක මොහොතක මක් කරලා අවශ්‍ය දේ ඇදලා ගන්නවා වගේ, සාරය ඇදලා ගන්නවා වගේ, ඊට පස්සේ බොහෝ දුක් උපද්දවනවා වගේ අපේ මේ ජීවිතයේ මේ කාමසුකල්ලිකාණු යෝගයේ තුල ඒ සැප ලැබීමේ මාර්ගයේ තුල අපිට මොකද වෙන්නේ? එක මොහොතක මත් වෙනවා තමයි. නමුත් අපේ ජීවිතේ වටිනම දේවල් ටික අපිට ඒ ඒ මොහොතේදී අපිට සැලසිල්ලාදී බොහෝ දේවල් අහිමි වෙලා යනවා. ඒ නිසා පින්නත් අපි හැමදෙනාම එකතු වෙලා මොකද කරන්න ඕන? ශ්‍රේෂ්ඨ මාර්ගයක අවතීර්ණ වෙන්න ඕනේ. පින්නතුන්ගේ හිතින් මහල බලන්න මේ වෙනකොට මේ අංගටේ මම හික්මන කෙනෙක්ද? සම්මා දිට්ඨිය තුල මම කොපමණ වාසය කාලයක් වාසය කරන කෙනෙක්ද? මේ ලෝකයේ දුක පිළිබඳව සංඥා දවසකට වාර කීයක් උපදිනවද? දුක්ඛ සංඥා ලෝකයේ තුල මේ පංචස්කන්ධ ධර්මයේ තියෙන දුක පිළිබඳව දවසකට වාර කීයක් මතක් වෙනවද? මේ කොරෝනා ව්‍යසනයේ පැතිරෙනකොට මේ පංචස්කන්ධ දුකක් නේද කියලා සංඥා වාර කීයක් පහළ වුණාද කියලා බලන්න ඕනේ. විවිධ මාධ්‍යෝස්සේ සමහර දේවල් දකිද්දී ඇහෙද්දී මරණයන් ගැන පවා ඇහෙද්දී හිතින් අහලා බලන්න ඕන මේක නේද මේ පංචස්කන්ධ ධර්මයේ තියෙන දුක කියලා. එහෙම සිහි වාර කීයක් ඉපදුනාද නැත්නම් අසීයෙන් ඒවා අසමින් බලමින් හිටියද කියලා බලන්න ඕනේ. ඒ වහනවත බලනවා තමයි. නමුත් මේ සමාගයේ සහ බාහිර පංචස්කන්ධ ධර්මයන්ට ආවේනික දුක්ඛ ලක්ෂණයක් කියලා එහෙම අරමුණු වෙන්නේ නැහැ. මේ සංසාරගත සත්‍යයන්ට අතීත වර්තමාන අනාගත ත්‍රිකාලයේ මත්දකින්න වෙන පංචස්කන්ධ දුකක් නේද කියලා මේ කලකිරීමක් ඇති වෙන විදිහට පංච පාදානස්කන්ධය ගැන බොහෝ අයට දුක්ඛ සංඥාවන්ගේ හිත එළඹෙන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව යම් කිසි කෙනෙකුට මේ ව්‍යසනකාරී தත්ත්වය උනත් තමයි දැනෙනවා නම් මේක තමයි පංච පාදානස්කන්ධයේ දුක කියන්නේ. මේක තමයි මේ පංචස් පංච පාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණය කියන්නේ කියලා මේ ඇහෙන දැනෙන දේවල් වලදී පවා දුක්ඛ සංඥාව උපදිනවා නම් අන්න ඒක යා මේ ආරෂ්ඨාංග මාර්ගය තුල ඉන්න කෙනෙක් බවට සාධකයක්. මොකද එයාට දුක්ඛ සත්‍ය ප්‍රකටයි සාමාන්‍ය ජීවිතේ. ඒ වගේ තමන්ගේ ජීවිතයේ ඇතුළාන්ත ශෝකයක්, පරිදේවයක්, රිදීමක්, කකියෑමක්, පිච්චීමක් මොනවා හරි රාගයක් ඉඳහරි තමන් පිච්චෙනකොට මේක තමයි මේ පංචස්කන්ධ ධර්මයේ දුක්ඛ ලක්ෂණය කියලා. දුක්ඛ සංඥා උපදිනද කියලා බලන්න ඕනේ. කාත් එක්ක හරි කේන්ට ගිහිල්ලා දැවෙමින් පිච්චෙමින් පුපුරු ගහ ගහින්දී ඒ අස්සෙන් තමන්ට නැగిලෙන්න ඕනේ. මෙන්න පංච පාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණය. මේක දුක. මෙන්න දුකක් පංච උපාදානස්කන්ධේ මම මේ අත්දකිනවා. ඒ වගේ කමන්න කායික රෝගී තත්ත්වයක් හිස රදයක් ඇති වෙච්ච වෙලාවක බොහෝ අය හිස රදේ නිසා දුක් විඳිනවා හැබැයි මේ පංච උපාදානස්කන්ධයේ තියෙන දුක් ලක්ෂණයක් නේද කියලා සිහි උපදින්නේ ඒ වගේ පින්නට මේ ලෝකයේ තුල අපි දුක අත්දකිනවා. නමුත් ඒ දුක අත්දකිද්දී අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. මෙන්න පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණය. බාහිර කෙනෙක් වුණා ආරෝග්‍ය ශාලාවකට ගියාට පස්සේ මහමග මිල මුදල් ආදී හමුවේ ආහාර පාන හමුවේ සිංගමනේ යදලා ජීවිතයක් දකිද්දී අපට අරමුණු වෙන්න ඕන අපට දැනෙන්න ඕන මෙන්න පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණය. මේ පංච උපාදානස්කන්ධයේ විඳින දුක. ඉතින් මේ විදිහට අපිට දුක්ඛ ලක්ෂණ හොඳට මතක් වෙන්න ඕනේ. මේ සංඥාවලට හිත එළබෙන්න ඕනේ. එතකොටයි සසර ගැන කලකිරෙන්නේ. එතකොටයි තවත් භවයක් නොපැතෙන්නේ. අපි හැමදෙස්සෙම හිතන්න ඕනේ තවත් භවයකට ආසාවල් උපදින්නේ. තවත් භවයක තවත් එක්කෙනෙක් එක යන්න හිතෙන්නේ. දිව්‍ය ලෝක වලට යන්න හිතෙන්නේ. පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ලක්ෂණ ලැබෙන්නේ නැති නිසාමයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළා පංච උපාදානස්කන්ධේ දුකක් කියලා. එහෙනම් ඒක දිව්‍ය ලෝකේ පහළුණත්, මනුෂ්‍ය ලෝකේ පහළුණත්, සතර පාය පහළුණත් යම් යම් ස්කන්ධ ධර්මයේ බ්‍රහ්ම ලෝකවල පහළ වුණා. දුක දුකම තමයි. ඒක වෙනස් වෙන්නේ එතකොට අපි බලන්න අන්නේ අංගයේ ඒ සම්මා දිට්ඨියක නංගයේ ඒ දුක්ඛ ලක්ෂණය තුළම වාසය කරනවාට. ශරීරයෙන් දාඩිය දාන වෙලාවකට එහෙම දුක්ඛ සංඥා උපදින්න ඕනේ. දත් ටික මදින්න යද්දී රූපස්කන්ධයේ දුක මතක් වෙන්න ඕනේ. ඒ දත් ටික මදින්නේ ඒක අපිට සැපද? ඒක දුකක් නේ. ඒ වගේ මේ ශරීරයේ ඒ කියන්නේ නහය පිරිමදින වෙලාවක නහය උඩ තියෙන බුරුණු තෙල් ටික උනා. ඒ කියන්නේ ඒක ඒක ඒ ඒ බුරුණු තෙල් දහඩිය ආදී යන්නනේ අපිට ස්නානය කරන්න වෙලා තියෙන්නේ. එංගමත හොදන්න වෙලා තියෙන මූණ හොදන්න වෙලා තියෙන ඉතින් ඒක දුකක්නේ. ඒක අපිට වෙහෙසක්නේ. ඒතර මේ ශරීරයේ අස්සක් මුල්ලක් නැර යෝනිසෝ මනසිකාරය දාලා බැලුවොත් එහෙම මේකේ හැම මොහොතකම දුක්ඛ ලක්ෂණයමයි තියෙන්නේ. නමුත් ලෝක සත්‍යයා ඒ දුක අත්දකිනවා. හැබැයි ඒ දුක අත්දැක්කට නුවණ එකතු වෙන්නේ ඥාන එකතු වෙන්නේ ඒක ඒ ඒ මොහොතේ සිහි උපදාගෙන සත්‍යක් විදිහට දකින්න. ඉතින් මේ විදිහට දුක්ඛ සත්‍ය ඊළඟට ඒ දුකට හේතු වන තණ්හාව ජීවිතේ අපි ඕනෑම සිද්ධියක් අත්දකිද්දී අපට ඒ සිද්ධිවල ඒ දුක්වලට හේතු විදියට තණ්හාව කියන සංකල්ප උපදින්න ඕනේ. ඒක අතීත තණ්හාවකින්ද වෙන්න පුළුවන් වර්තමාන තණ්හාවකින්දත් වෙන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙක්ගේ ආදරයක් නිසා අපි දුක් විඳිනවා ඒක වර්තමානයේ තුල අපි අපිට ඒ ඒ ආදරය කරත් එක්ක තණ්හාව නිසා. හැබැයි අපිට අතීත තණ්හාව නිසා අත්දකින්න දුකක් තමයි මේ පංච පාදානස්කන්ධ ධර්මයේම ලැබීම. අතීත තණ්හා නිසා වර්තමාන පංච උපාදානස්කන්ධ ධර්මයේ ඕනෑම දුකක් අපිට දකින්න පුළුවන්. මේක පෙර තණ්හා නිසා ලැබුණු නිසායි මෙහෙම දුක් විඳිනවා කියන්නේ. ඒ වගේම මේ කාලේ අපිට තවත් කෙනෙක්ගේ ආදරයක් නිසා දුක් විඳිනවා. එහෙනම් මේ වර්තමාන කාලේ මට මෙයාගේ ආදරය ගැන තණ්හා නිසායි මට මේ දුක් විඳිනවා තියෙන්නේ. බලන්න අතීත තණ්හාවෙන් වර්තමාන පංච උපාදානස්කන්ධයක් සකස් කළා. ඊළඟ වර්තමාන පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන උපදින තණ්හාව නිසාබට ඒ පංච උපාදානස්කන්ධේ දුක වැඩි කරනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. අතීත තණ්හාව නිසා මේ ජීවිතේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා. ඊළඟට අපි හිතමු අපි මේ ලෝකේ අන් අයගෙන් ප්‍රිය වචන අහන්න කැමැත්ත තණ්හාව තියෙන කෙනෙක් කියලා. එතකොට මේ ප්‍රිය වචන ඇහෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ ප්‍රිය වචන ඇහෙන්නේ නැති වෙනකොට අපිට දුක් ඇති වෙනවා. ඒතර අතීත තණ්හාව නිසා පංච පාදානස්කන්ධයක් හටගත්තා. ඒ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන මේ ප්‍රියවචන වල තියෙන තණ්හාව නිසා මොකද වෙන්නේ? ප්‍රියවචන ඇසෙදි දුක් ඇති වෙනවා. අන්න ඒ වගේ මේක මේ හරිම අමුතු විදියට සකස් වෙන එක්තරා විදියක චක්‍රයක් වගේ එකක්. ඉතින් ඒව හොඳට ඒ දුක් වලට ඒ දුක දකිමින් දුක් දුක්ඛ සංඥා වලට එළඹෙමින් ඒවට හේතු තණ්හා බව දකිමින් ඒ වගේම හැම මොහොතකම තමන් හිතේ ඇදහිීමක් තියෙන්න ඕනේ. මේ තණ්හාව නැති කරලා මට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒ ඇදහිීම හරිම වටිනවා. අතුලාන්තේම තමන්ගේ හිතේ ඇදහිීමක් එන්න ඕනේ. මේ මම මේ යම්කිසි දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුන තණ්හා දුරු කිරීම දුරු කරලා මට සැනසෙල්ලකටපත් වෙන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. නිරෝධ සත්‍ය. ඊළඟට මාර්ග සත්‍ය. ඉතින් අන්නේ විදිහට සම්මා දිට්ඨිය පිළිබඳව එදිනදා ජීවිතය තුළ හික්මීමක් තියෙන්න ඕනේ. එතන සම්මා සංකප්පේ ජීවිතේ වැඩ කරන්න ඕන. සම්මා වාචාව දෛනික ජීවිතේ වැඩ කරන්න ඕන. සම්මා කම්මන්තේ වැඩ කරන්න ඕන. සම්මා ආජීවයේ වැඩ කරන්න ඕන. ඔන්න ජය ලැබෙන මඟ. ඔය අංග අටෙන් බැහැර වෙන හැම මොහොතකම විපතක්මයි. හැබැයි ඒ විපත මුලදී යම්කිසි සැපයක් තියෙන්න පුළුවන්. හැබැයි සැපේ පිටිපස්ස මහා විපතක් තියෙනවා. ඒ සැපේ පිටිපස්ස මහා විපතක් තියෙනවා. හැබැයි ආරෂ්ඨාංග මාර්ගය තුල යම් කිසි කෙනෙක් ඉක්මනවා නම් එයාට අනිවාර්යයෙන්ම සැපමයි ලැබෙන්නේ. ඒ නිසා දේශනා කරනවා මේ ලෝකේ ජය ලබන මාර්ගයන් අතර ආරෂ්ඨාංග මාර්ගය ශ්‍රේෂ්ඨයි කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යානං චතුරෝ පදා. ඊළඟට අපි මේ කතා කළ චතුරාර්ය සත්‍ය කියන ධර්මය. දැන් අපි මේ කතා කරේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨිය පිළිබඳව දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. අන්නේ ආරෂ්ඨාංග මාර්ගය තුල මේ සඳහන් වෙන චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝකේ සත්‍ය ධර්ම අතර ශ්‍රේෂ්ඨම සත්‍ය ධර්ම හතර. මේ ලෝකේ සැබෑම සත්‍යයන් අතර උතුම්ම සත්‍යයන් අතර උතුම් වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම හතර. එහෙනම් පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන මේ ඇතිවෙන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනකට පින්නත් මේ වබයක් වූ ශරීරයෙහිම දුක්ඛ සත්‍යද කියලා. දුක්ඛ සමුදය සත්‍යද කියලා, නිරෝධ සත්‍යද කියලා, නිරෝධ මාර්ග පටිපදා සත්‍ය කියනවා කියලා. එතකොට මේ සත්‍ය හතර මේ ලෝකයේ තියෙන උතුම්ම සත්‍ය හතර. ඊළඟට තව විශේෂ කාරණාවක් දේශනා කරන විරාගෝ සෙට්ටෝ ධම්මානං මේ ලෝකයේ තුල ධර්මයන් අතරින් දැන් මාර්ග අතරින් ආරෂ්ඨාංග මාර්ගය සත්‍ය අතරින් චතුරාර්ය සත්‍යය ඊළඟ දේශනා කරන ධර්මයන් අතරින් පින්වත් නිශ්‍රේෂ්ඨ වෙන්නේ විරාගය මේ ධර්ම කියලා කියන්නේ මෙතන මේ නිර්වාණ ධර්මය කියන එක ධර්මයන් අතරින් විරාගය ශ්‍රේෂ්ඨයි කියන්නේ මේ විරාගය කියන්නේ ධර්මයක් ඒ ධර්මයේ තමයි නිර්වාණ ධර්මය එතකොට මේ ලෝකයේ ඉතර ධර්මයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ විරාගය නිර්වාණ ධර්මය ඒතං සන්තං ඒතං පනීතං යද්දා සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ කියන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිර්වාණ ධර්මයේ තියෙන සුවිශේෂී භාවය. ඒතං සන්තං. ඒක හරීම සාන්ත ස්වභාවයක්. මේ පංච පාදානස්කන්ධය කියන්නේ සාන්ත ධර්මයක් නෙවෙයි. ඒක හරිම අසාන්තයි. රූපේ ගත්තට පස්සේ පින්නදී කර්මය නිසා ඒක වෙනස් වෙනවා. දැන් මේ කාලේ මේ දැන් කොරෝනා ව්‍යසනයක් පැතිරෙනවා. මේක එතකොට බොහෝ දුරට අතීත කර්මයක බලපෑමක්. ඒකනේ හැමදෙනාටම එක වගේ නැත්තේ. දැන් සමහර අයට බලන්න මේ පංච උපාදානස්කන්ධ ධර්මය කොච්චර අසාන්තද කියනවා නම් දැන් මේ කොරෝනා වෛරසයේ ආසාදනය වුණාට පස්සේ මොන උගුර වෙනස් වෙනවා. එන ඒ ශරීරයේ තියෙන ශරීරය අසාන්ත වෙනවා. ඊළඟ හුස්ම ගැනීමේ රටාවන් වෙනස් වෙනවා. ඊළඟ මුළු ශරීරෙම කකියන්න පටන් ගන්නවා. උහුල ගන්න බැරි හිස රැඳේ තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දඟලනවා. පුදුමාකාර විදිහට අසාන්ත භාවයකටපත් වෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ රූපස්කන්ධය කියන්නේ ඔයගේ කර්මයේ හේතුල මේක අසාන්ත වෙනවා. වෙලාවට ඍතුව හේතු වෙලා සීත සහ උෂ්ණයේ හේතු වෙලා මොකද වෙන්නේ? මේ රූපය අසාන්ත වෙනවා. ඊළඟට ආහාරය හේතු වෙලා ආහාරය හේතු වෙලා මේ ශරීරය අසාන්ත වෙනවා. විෂාහාර විෂමාහාර එහෙම ගත්තොත් එහෙම ඊළඟට චිත්තය හේතු වෙලා හිතේ ඇතුළ සමහර දේශාදී අකුසල නිසා මේ මුළු රූපයම වෙනස් වෙනවා. එතකොට මේක එහෙම සංසුන් ධර්මයක් නෙමෙයි. රූපේ හැම තිස්සෙම කර්මය නිසා හරි, චිත්තය නිසා හරි, ඍතුව නිසා හරි, ආහාරය නිසා හරි හැම මොහොතකම වෙනස් වෙනවා. මේ සාන්ත දැන් දැන් අපි සමහර දරුවන්ට කියන්නේ දැන් සාමාන්‍ය සම්මුති ලෝකයේ තුල අනිවාර්ය සාන්ත ළමයි. ඇයි අපි එහෙම කියන්නේ? ඒ දැඟලිලි නෑ. පැත්ත කරලා වාඩිලා ඉන්නවා. අන්න ඒ වගේ අපි සමහර අය නෑ හරි සාන්ත කෙනෙක් කියන්නේ එහෙම සංසුන් බවක් තියෙනවා. පංච උපාදානස්කන්ධ කියන්නේ එහෙම සාන්ත ධර්මයක් නෙමෙයි. ඒක එක එක වෙලාවල් වලට එක එක විදියට අසාන්ත වෙනවා. වේදනාව උනත් එක වෙලාවල දුක් වේදනා වෙලාවකට දුක් සැප වේදනා. ආපහු උපේක්ෂා වේදනා. ආපහු දුක් වේදනා. මේ ශාන්තව තියෙන වේදනා પરම්පරාව නෙවෙයි තියෙන්නේ. දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂා වේදනා, දුක් වේදනා ආපහු ඒ ආදී වශයෙන්. හැමතිස්සෙම මේක කියන්නේ අපිට දැනෙන්න ඕන පංච පාදානස්කන්ධ හැමතිස්සෙම පින්නන්ති හරිය. හරියට අර මේ ලොකු වැස්සක් වැටෙනකොට ඒ ඒ වැස්ස වැටෙනකොට අර විලකට හරි පොකුණකට හරි ඒ වතුර වේගය අහස ඉඳලා වැටෙනකොට ඒ වේගයට අනුකූලව අර වතුරේ හැප්පෙනකොටම අර වතුර බිඳු බිඳිටි ඉහළට නැగి නැగి නැగి නැగి නැగి නැగి අර නැට වෙන වගේ ගතියක් තියෙනවා. අන්න ඒ වගේ අපිට දැනෙන්න ඕන පංච පාදානස්කන්ධය. මේක හැම මොහොතකම රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන හේතුන්ට අනුකූලව හේතු වල බලපෑමෙන් හැමදෙස්සම මේක දඟලනවා වගේ. මේක හරියට අර එක ගුලියට ඉන්න මීවැසි පොතියක්, පණු පොදියක් වගේ. ඒක අපිට නෑ එහෙම වෙන්න බෑ කියලා නිශ්චල කරන්න බෑ. එහෙම වෙනවනම් පින්නත් මේ යම් කිසි කෙනෙකුට සාන්ත වෙන්න ඕන නම් එයා මේ පංච උපාදානස්කන්ධයෙන් අත්මි දෙන්න ඕනේ. ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයන් අතරින් රූපය කියන්නේ රූප ධර්මයනේ. ධර්මය කියන්නේ නිර්වාණ ධර්මයත් ඇයිති මේ ලෝකේ අනිකුත් ධර්මතාවත් ඇයිති. වේදනාව කියන්නේ ධර්මතාවයක්නේ. සංඥා කියන්නේ ධර්මතාවයනේ. නමුත් ඒකක්වත් සාන්ත නැහැ. ඒ හරීම අසාන්තයි. ඒක රූපය අසාන්ත වෙනවා නැත්නම් නාමය අසාන්ත වෙනවා නැත්නම් මේ දෙකම වෙලාවකට අසාන්ත වෙනවා. කේන්ති කියන වෙලාවට නාම ධර්මය රූප ධර්මය දෙකම අසාන්තයි. එතකොට නිර්වාණ ධර්මය කියන්නේ පුදුමාකාර සාන්ත ස්වභාවයක්. ඒ නිසා කියන ඒතං සාන්තන්නේ නිර්වාණ ධර්මයේ සාන්තයි. අය අසාන්ත වීම කියලා දෙයක් නැහැ. ඒතං ප්‍රණීතන්නේ නිර්වාණ ධර්මයේ හරිම ප්‍රණීතයි. ප්‍රණීත කියන සැපයි කියන එකයි. රූපේ තුලත් යම් කිසි සැපයක් උපදින්න පුළුවන් ප්‍රණීත භාවයක් ආශාදයක්. වේදනා සංඥා සංකාර විඥාන තුලත් යම් ප්‍රනීත භාවයක් සපවත් භාවයක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ පංච පාදානස්කන්ධයේ නිරුද්ධ වීම තුළ උපදින්නා වූ යම් කිසි නිර්වාණයක් තියෙනවා නම් පංච පාදානස්කන්ධ නිරෝධයෙන් සාක්ෂාත් කරන යම් කිසි නිර්වාණ ධර්මයක් තියෙනවා නම් ඒ නිර්වාණ ධර්මය මේ අපි අත්දකින ලාමක ප්‍රනීත සැපයන් අභිභවාගිය මහ උතුම් ප්‍රනීත දෙයක්. ඒකයි හේපත් කළේ ධර්මයන් අතරින් විරාගය ශ්‍රේෂ්ඨයි කියලා. මේ මේ මේ ලෝකයේ තියෙන මේ පංචපාදානස්කන්ධ ධර්මය ඇසුරු කරගෙන යම්කිසි ප්‍රණීත භාවයක් අත්දගෙන ඒවා අභිභවාගිය ප්‍රණීත භාවයක් නිර්වාණය තියෙනවා. ඒව ඇත්තටම අපිට ගෝචර කරගන්න අමාරු නිර්වාණ ධර්මයට සමවැද ඍතුමන් වහන්සේලා විශේෂයෙන්ම ඔය දැන් අෂ්ට සමාපත්තිලට සමවැදිලා ඊළඟට නිරෝධයට සමවැදෙන මේ සංඥා නා සංඥා ආදී ඒ අෂ්ට සමාපත්තිල ඉහළම තලයට ගිහිල්ලා එතනින් නිරෝධයට සමවදින්නේ. එතන අන්නේ නිරෝධයට සමවදින උතුමන් වහන්සේලාගේ ඒ නිර්වාණ ධර්මයට සමවැදීම හරීම ප්‍රණීත ස්වභාවයක්. ඉතින් මේවා අපිට ගෝචර කරගන්න අමාරු අපහසු ධර්මතාවයක්. ඉතින් නමුත් අපි තේරුම් ගන්න ඕන අපි මේ අත්දකින ප්‍රණීත තත්ත්වයන්ට වඩා එහා ගිය තත්ත්වයක් කියලා මේ නිර්වාණ ධර්මය ඒකම්පනීතයි අදදා සබ්බ සංඛාර සමතෝ සියලුම සැකසීම් වල සංසිඳීම ඒ කියන්නේ මේ පංච පාදානස්කන්ධ ධර්මය කියන්නේ හැමතිස්සෙම අපි තේරුම් ගන්න ඕන මේක අපිට අන්නේ වෙහෙස తీරණ හරීම වටිනවා වෙහෙස දැනෙනවා නම් කියන්නේ මේ ජීවිතය කියන එක පවත්වාගෙන යන්න අපි හරියට වෙහෙසෙන්න ඕනේ ඒ ඊළඟට උපාදාන වෙච්ච ජීවිත තියෙනවා ඒවත් පිළිබඳව පවත්වාගෙන යන අපි හරියට වෙහෙසෙන්න ඕනේ. අපිට ඒක දැනෙන්න ඕනේ. බලන්න මේ කොරෝනා ව්‍යසනය තුළ අපිට කොච්චර මේ ජීවිතේ පවත්වාගෙන යන්න අමාරුද කියලා. මාස් දාන්න වෙලා. දැන් ඩබල් මාස් දාන්න වෙලා. ඒතර හුස්ම ගන්නත් අමාරුයි. දවස 30 මාස භාවිතාව එහෙම සිද්ධ වුණොත් පින්නදී හවසට මොකද වෙන්නේ? පපුවත් එක රිදෙනවා. බලන්න මේ මේ පංච පාදානස්කන්ධේ පවත්වාගෙන යන්නේ කොච්චර අමාරුද කියලා. ඊළඟ හැමතිස්සෙම සැනිටයිසර් එක අතේ තියාගෙන ඉඳ වෙලා. කොච්චර වාර සම්බන්ධතාව හොදන්න වෙලා. ඒ වගේ බස් එකට නැගකට පස්සේ වෙනද වගේ අර හිතන තරම් කල්ලාගෙන යන්න බෑ. දැන් සැකයි. ඒ කියන්නේ පංච පාදානස්කන්ධ ධර්මයේ පවත්කගෙන යෑම හරිය වෙහිසයි. ඉතින් අපට ඇත්තටම තමන්ගේ ඉතින් අහලා බලන්න මේ ඇති කියලා හිතනවද කියලා. මේ පංච පාදානස්කන්ධ ධර්මයත් එක්ක මම මේ කරගෙන යන ඝනදෙනුව හිතට දැනෙලා තියෙන අනේ හොඳට මැති අනේ කියලා. දැන් අපි තුමු දැන් විවාහ වෙච්ච දෙන්නෙක් ඉන්නවා. ඒ නෝන හරි මහත්තයා හරි හරිම විසමයි. ඉතින් හරිම විසමයි, හරිම හරදරයි, හරිම හේතුවක්කාරය, ඒ එහෙම අඩුපාඩු රාශියක් තියෙන කෙනෙක් කියලා. එතකොට ඒ ඒ ඒ විසම භාර්යාව නිසා හරි විසම සාමියා නිසා හරි අනිත් කෙනාට මොකද හිතෙන්නේ? මෙයත් එක්ක දීගකයව හොඳටම ඇති. එහෙම වෙනෝනේ අදහස් වෙනවනේ. කියන්නේ මේ මේ ආයෙනම් ආයෙනම් ඕනෙම නෑ සංසාරෙතම. ඒ යාට අර හොඳට දැනුණා ඒ ජීවිතෙත් ඒ ජීවිතයේ තුල ඒ ජීවිතෙත් එක ගමන යෑමේ තියෙන වෙහස. අන්න ඒ වගේ අපිට මේ පංච උපාදානස්කන්ධයත් එක්ක පුදුම මේ ගනුදෙනුවක් තියෙන සසර ජීවිතේ. මේක මල්ලල්ල මේකම පතපත දෙවිවරු වශයෙන් හරි මිනිස්සු වශයෙන් හරි මේකත් එක්කම යනව යනව යනව යනව යනව පුදුමාකාර දුකක් විඳින. මේක නඩත්තු කර කර. ඉතින් යම් කිසි කෙනෙකුට මේ මේ නඩත්තුවේ වෙහෙස දැනුනොත් එහෙම පාත්තාගෙන යෑමේ වෙහෙස දැනුනොත් එහෙම එයාට අදහසක් වෙනවා හරියට අර විසම සාමියාගෙන් භාර්යාවත් විසම භාර්යාව සහ සාමියාත් එක්ක දිවි ගෙවන කෙනාට ඇති ඇති මෙයත් එක්ක මේ ජීවිතේ ගෙවුව ඇති කියලා හිතන හිතනවා වගේ. මේකේ නඩත්තු කිරීමේ වෙහෙස පවත්වා ගැනීමේ වෙහෙස මේ කන්න දෙන්න ඕන බොන්න දෙන්න ඕන නාවන්න ඕන බෙහෙත් දෙන්න ඕන මම එපා කරපු එකක් නෙවෙයි. ඉතින් දැනුණොත් එහෙම මේ ටික එයාලට දසක් වෙනවා ඇති. මේකත් එක්ක මේ ආපු ගමන හොඳටම ඇති. අනවරාගන සසර ගමනක මේ කඩදර කාර්යෝ පස් දිනක් එක්ක රූපයයි වේදනාවයි සංඥාවයි සංඛාරයයි විඥානයයි එක්ක මේ දස වද දෙන මේ පහක් එක මේ ආව හොඳට නැති. දැන් මේකට දෙකක් තියන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ පින්නන්ති මේ පංච පාදානස්කන්ධ ධර්මය ගැන හැමතිස්සෙම එහෙම සකස් කර කර සකස් කර කර නඩත්තු කර කර යා යුතු එකක්. නිර්වාණය සාක්ෂාත් වීමත් එක්කම සබ්බ සංඛාර සමතෝ. ඒ සියලුම සංස්කාර ධර්ම මොකද වෙන්නේ? ආය නඩත්තු කරන්න දෙයක් නැහැ. සංසිඳිලාම යනවා. ඉතින් නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. ඒතං සන්තං ඒ සාන්තභාවය නිසා නිවන ශ්‍රේෂ්ඨයි. ඒතං පනීතං නිපනීත භාවය නිසා ප්‍රනීත භාවය නිසා නිර්වාණය ශ්‍රේෂ්ඨයි. ශබ්ද සංකාර සමතෝ සියලුම පංච උපාදානස්කන්ධේ සංස්කාර ධර්ම පවත්වා ගැනීම සංසිඳිල යනවා. ඒ නිසාම ශ්‍රේෂ්ඨයි නිර්වාණ ධර්මය. සබ්බූපති පරිනිස්සග්ගෝ සියලු උපද්‍රව මේ මේ මේ රූපය මේ වේදනාව මේ සංඥා මේ සංකාර මේ විඥාන කියලා මේ පහ දෙන උපද්‍රවතෝකේ අපිට මුළු ජීවිත කාලෙම මේ පංචස්කන්ධ ධර්මයේ අපිට දුන්න දුක් ටික එහෙම ලිව්වොත් එහෙම පොත් දෙක තුනක් ලියන්න පුළුවන් පිටු 80. එච්චර දුක් දෙනා මේකට. ඒත් ඇයි මෙච්චර මේකට ආස? මේක අර අපිව රවට්ටලා දෙන පුංචි සුවේට. මේකේ පුංචි සුවයක් තියෙන. ඒක හරියට දැන් සමහර භාර්යාවරු එහෙම ඉන්නවා. ස්වාමියා දසවද දුන්නා සත්‍යකට කරා කරේ ආදරෙන් කතා කරනවනේ. ඒ ඒ ඒ චුට්ටට අහු වෙනවා. එහෙම ඉන්න පුළුවන් මේ ලෝකේ. තරුණයෙක් හරි තරුණියක් හරි වෙන්න පුළුවන්. තමන් ආදරය කරන කෙනා බයිනවා එක එක මේ විසම වැඩ. ඒත් අර සත්‍යයට කරා කරේ ආදරෙන් කතා කරනවා නම් ආදරෙන් උදව්වක් කරනවා ඒ ඒ චුට්ට ඇති. ඒ චුට්ටට අතාරින්නේ එහෙමයි ගොඩාක් මේ ලෝකෙ ඉන්නවා. ඒ ඒ ආදරය කරන කෙනාගෙන් 90%ක්ම ලැබෙන දුක්, 95%ක්ම ලැබෙන දුක්. හැබැයි 5%ක් විතර ආදරය ලැබෙනවා. ඒ චුට්ටට අල්ලගෙන ඉන්නවා අර ජීවිතේ. හිතෙනවා තමයි මේක හරි වදයක්. ඒ වුණාට අර චුට්ට හරි ලැබෙනවා කියලා මතක් වෙනකොට නෑ නෑ අතාරින්න බෑ. ආන්නේ වෙන ගණිතනත් පංච උපාදානස්කන්ධෙත් එකක් තියෙන්නේ. මේකත් මහා දුක් ගොඩක් දෙන අතරේ පුංචි පුංචි සැප දෙනවා. ඒකට වශී වෙලා අල්ලගෙන ඉන්නවා. එතකොට සම්භූපති පරිනිස්සංගෝ කියන්නේ සියලුම පංච උපාදානස්කන්ධ උපද්‍රයන්ගෙන් නිදහස් වීම කියන தත්ත්වය සිද්ධ වෙන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීමෙන් ඒ නිසා නිවන ශ්‍රේෂ්ඨයි. සම්භූත පරිනිස්සග්ගෝ තණ්හක්කයෝ තණ්හාවේ ක්ෂය වීමනේ වෙන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා. එතකොට ඒ නිසා ශ්‍රේෂ්ඨයි. තණ්හාව ක්ෂය වෙනවා නිර්වාණය සාක්ෂාත් කිරීම තුනේ. ඒ නිසා නිවන ශ්‍රේෂ්ඨයි. ඊළඟට ඒ කියන්නේ තණ්හාවත් එක්ක මුහු වීම ශ්‍රේෂ්ඨ නැහැ කියන එකයි. තණ්හාවේ ක්ෂය වීමයි ශ්‍රේෂ්ඨ වෙන්න හේතුව වෙන්නේ. එතකොට නිර්වාණය කියන්නේ තණ්හාවේ ක්ෂය වීම නිසා ඒක ශ්‍රේෂ්ඨයි. ඊළඟට ඒතං සන්තන් ඒතං පනීතය අනිද සබ්බ සංඛාර සමතෝ සම්බුද්ධ පරිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ ඒතං නිබ්බානං ඉතින් ඔය කාරණා ඔය ಗುಣ නිසා ඔය ಗುಣනේ නිර්වාණයතර ಗುಣ ටිකක් ඔය අපි සිහිපත් කළේ සාන්ත භාවය ප්‍රණීත භාවය ඊළඟට සියලු සංස්කාරයන්ගේ සංසිඳීම උපද්‍රව රහිත වීම තණ්හා ඡය වීම විරාගික භාවය ඒ ಗುಣධර්ම ටික නිසා තමයි නිවන ශ්‍රේෂ්ඨ. ඔය ಗುಣධර්ම වෙන එකවත් අපට අල්ලගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ධර්මතාවයන් අතරින් ධර්මයන් අතරින් නිර්වාණය කියන ඒ ධර්මය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මොකද අනිත් ඒවා එක ගුණයක්වත් නැහැ. දීපධානංච චක්කුම අවසාන කාරණාතයි දෙපා ඇති සත්‍යුන් අතරින් අපේ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. අපි සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙපා ඇති සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨයි. ඇයි ශ්‍රේෂ්ඨ වෙන්නේ? තථාගතයන් වහන්සේ ස්වයං භූ ඥාණයෙන්ම මේ ලෝක සත්‍ය අවබෝධ කළා. අපි මේ කතා කළ ශ්‍රේෂ්ඨ මාර්ගය ගැන කතා කළේ අපි ඒ ආරෂ්ඨාංග මාර්ගය සොයාගත්තේ මතු කරගත්තේ තථාගතයන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඊළඟට අපි කතා කළේ සත්‍යයන් අතර චතුරාර්ය සත්‍ය ධර්ම ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් මේ ශ්‍රේෂ්ඨ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ කවුද? ස්වයංභූ ඥානික සාගතයන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. දෙපා ඇති දස දහස් ගණන් අතර තාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මොකද අනිත් කිසිම කෙනෙකුට ඕක අවබෝධ කරගන්න බැරි වුණා. ආරෂ්ඨාංග මාර්ගය මතු කරගන්න බැරි වුණා. ඒක ලෝකයට දේශනා කරන්න බැරි වුණා. ඊළඟට ධර්මයන් අතරින් විරාගය ශ්‍රේෂ්ඨයි. එතකොට ඒ විරාගය කියන්නේ නිර්වාණ ධර්මයක් සාක්ෂාත් කරේ කවුද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඉතින් මේ ලෝකයේ දෙපා ඇති සත්‍යයන් අතර බුදුවරයන් වහන්සේලා ශ්‍රේෂ්ඨ වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අද දවසේ අපි ජයමග දහම් දේශනා මාලාව තුළ අපි විශේෂයෙන්ම අපි අවධානය යොමු කළේ අපේ ජීවිතවලට විශාල ආශිර්වාදයක් වෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකතු කර ගැනීම සම්බන්ධව ඇයි අපි එකතු කර ගන්න ඕන සංසාර ජීවිතය අපිට මේ වගේ අවස්ථාවක් ආයි කවදාවත් ලැබෙන්නේ නැහැ. අපි ඉතින් අද මේ දේශනාවෙන් පසුව අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ කතා බහ කරන්න විශේෂයෙන් මේ ආරෂ්ඨාංග මාර්ගය මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මාර්ගය කියලා අපි කතා බහ කළා. අනේ ආරෂ්ඨාංග මාර්ගයේ පිළිබඳ තවත් කාරණා කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එදිනදා ජීවිතයේ ඒ අංග වර්ධනය කිරීම සම්බන්ධව වර්ධනය වෙලාද කියලත් අපිට බලා ගන්න පුළුවන්කමක් ඒ තුලින් තියෙන නිසා හැමදෙනාටම මේ ජයග්‍රාහී මඟ වුණ ආරෂ්ඨාංග මාර්ගය තුලම හික්මෙන්නට ඒ තුලින් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නටම මේ ධර්ම දේශනාමය කුසලයේ දහම් ශ්‍රවණමය කුසලමය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි